මධ්‍යම පළාත් සභාවේ පසුගිය නොවැම්බර් මාසයේදී අයවැය ඉදිරිපත් කළේ මුදල් කොමිසමේ නිර්දේශ මත ඒ අයවැය ලේඛනයට අනුව අපේ අමාත්‍යාංශ මගින් 2015 වර්ෂයට කරගෙන යා යුතු සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් කොමිසමේ නිර්දේශ මත මහ භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් මේ මාර්තු 31 වෙනතෙක් කිසිම මුදලක් ලැබිලා නැහැ. ඒ අනුව සංවර්ධන කටයුතු එන සිටලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ පළාතේ රාජ්‍ය සේවකයන්ගේ වැඩිම වේදන වැටුප පවා තාම අපිට ලැබිලා නෑ ගෙවන්න. ඒක නිසා පළාත් සභාව කෙරෙහි සමහර විට නොදන්නා ජනතාව වෙනත් විදියකට වෙනත් ආකල්පයකින් බලන්න පුළුවන්.